හැකි තාක් දුරට පරියන්ක සක්මන ඉදින්දා වැඩ වශයෙන් ප්‍රායෝගිකව යොදාන බලාපොරොත්තු වෙනවා සාකච්ඡා කරන්නේ සතිපට්ඨාන සූත්‍රය නෙවෙයි අපි වෙන සූත්‍රයක් ගන්නෙ මොකද මුලින්ම කරන්න බලාපොරොත්තු වෙන සතිය පිටුන එකයි ඉතින් අපිට දැනගන්න වෙනවා එහෙම නැත්නම් ප්‍රශ්න කරන්න වෙනවා ඇයි මේ තරම්ම අරණ්‍යගත වෙලා රුක්ක මූලගත වෙලා ශූන්‍යාකාරගත වෙලා සීලයක පිළිහිටලා සම්පූර්ණ අනුන් දෙන බතක් වළඳගෙන මේ විදිහට අපි පේවෙන්න පෙළ ගැහෙන්න අවශ්‍යතාවය මොකද්ද සතියේ සත්‍යමත් වීම සඳහා මෙච්චරම ඇයි පෙළ ගැස්වීම අවශ්‍ය වෙන්නේ ඒකට කියන්න තියෙන්නේ අපි ඒ තරම්ම එදිනදා ජීවිතයේ අසත්‍යමත් නිසායි අපි ඇබ්බැහියට පුරුද්දට එදිනදා ජීවිතේ කරන්නෙම අසතියෙන් ගත කරන එක ඉතින් ඒක නිසා සතිය හඳුන්ලා දෙනකොට අපිට සම්පූර්ණ Um, අපි සාමාන්‍ය කියන ඉස්සෝදානාලා බඩවිරේක කරලා අඳුල්ලා දෙන්න වෙනවා. ඒක තමයි මේ සර්වචන් වහන්සේ uh, සත්‍යපට්ඨාන සූත්‍රයේ මුලදී ඒ අරණ්‍යගත රුක්ක මූලගත ශූන්‍යාකාරගත කියලා පරිසරය පිළිබඳ විශේෂ මතක් කළා තියෙනවා. Uh, දෙක තමයි මේ අරණ්‍යගත වෙලා රුක්ක මූලගත වෙලා ශූන්‍යාකාරගත වෙලා මේ භාවනා ශාලාවට කියන්නේ රුක්ක ශූන්‍යාකාරය කියලා uh, අරණ්‍ය කියලා කියන්නේ වන ලැබක් රුක්ක මූලයක් කියලා කියන්නේ ගහක් මුල. ඊට පස්සේ ඉරියව් හතරෙන් මේ ඉඳගෙන ඉන්න ඉරියව් තමයි සරුවචන වහන්සේ මේ සතිපට්ඨානය ගැන කතා කරනකොට ආදුනිකයට විශේෂයෙන් හඳුන්ලා දෙන්නේ ඒ නිසා පල්ලංකම් ආභුජිත්වා කියලා පළඟ බඳ වාඩි වෙලා උජුං කායම් පනිදාය උඩුකය ඍජු තියාගෙන සත් පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සතිය පෙරමුණේ තබාගෙන කියන එක තමයි විස්තර කරලා තියෙන්නේ. ඉතින් මේකෙදී මෙතෙන් එනකොට ඇත්තට මේ කියන්න ඕනේ විස්තරවල ලොකු මාත්‍රිකා කියවිලක් සිද්ධ වෙනවා. වෙන විදිහට කියනවා නම් ඒ මූලික පරිසර දෙක අරණ්‍ය අරණ්‍යයටපත් වෙලා කය තැම්පත් කරගත්තට පස්සේ උඩුකය ඍජුව තියාගෙන සත්‍ය පෙරමුණේ තබා ගැනීම කියන එක තමයි මේ ටිකක් අවධානය කරලා දෙන්න ඕන වෙන්නේ. ඒ මොකද ඒ වචනේ සාමාන්‍ය සම්ප්‍රදාන කූල අර්ථකථනයේදී කියන්නේ සතිය මූණ ඉස්සරහින් තියාගෙන කියලා. උඩුතලේ තියාගෙන කියලා. නැත්නම් නාසිකාග්‍රේ තියාගෙන කියලා. සතිය නිසා ඒක උපරිමුඛං එහෙම නැත්නම් පරිමුඛේ කියන වචනෙට මුඛේ කියලා මූණටත් කියනවා කටටත් කියනවා. කටට උඩින් නැත්නම් මූණ ඉස්සරහ කියන අදහස තමයි සාමාන්‍ය අර්ථකථනෙ දෙන්නේ. නමුත් හතිය පිහිටවන්න උපරිමුඛම විය යුතු නැහැ. සක්මන් කරනකොට පයේ පිහිටන්නත් පුළුවන්. බිම්බීම හැකිලිම කරනකොට උදරේ පිටානක් පුළුවන්. ඒ නිසා ඒක අර්ථකථනය දෙන්න තියෙන්නේ අනෙකුත් චෛසික ධර්ම අතර සතිය ඉස්සරහින් තියාගෙන කියලා. එන විදිහට කියනවනම් සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා දිනු කරන්න හදන ඉන්දිය ධර්මවල අපි මෙතනදී සද්ධාවත්, වීරියවත්, සමාධිවත්, ප්‍රඥාවත් නෙවෙයි ඉස්සරහින් තියන්නේ. ඉස්සරහින් යන බලාපොරොත්තු වෙන්නේ සතිය. ඉතින් ඒක තමයි මුලදිම මේ වැඩමුළුවේ තේමාව වශයෙන් සතිපට්ඨානය කියලා කිව්වේ. ඒ නිසා අපේ වැඩ පිටිවලදී කොච්චර අතුරු ආන්තර ආවත්, හිරිහර වුණත්, භවනා හරි ගියත්, සාර්ථක වුණත්, ඒ බව දන්න සතිය තියෙනවනම් සාර්ථකයි. සතිය නැති වුණොත් ඒ කියන්නේ එන එන දේවල් වල කරඬු කරලා එන එන දේවල් වල හොඳ විතරක් බලාපොරොත්තු නරක බලාපොරොත්තු නොවි එතකොට වෙන්නේ මොකද්ද අපි අර සතිය නිර්වචනයට හානි කරනවා ඒක නිසා වචනෙන් කියනවනම් කියන තියෙන්නේ භාවනා වැඩමුළුවේදී සමාධිය ඇති කර දෙන්නම් කියන පොරොන්දුවක් ඇත්තෙම නැහැ පොරොන්දු විලා පොරොන්දු කරලා දෙන්න හදන්නේ පුළුවන් තරම් සතිය කියන එක නිර්වචනය කරලා දෙන්න ඉතින් ඒ නිසා එහෙම පරියන්කික වාඩි වෙලා සතියට නැත්නම් තවත් වචනයක් මේකට එකතු කරනවා අප්‍රමාදී කියලා කියන්නත් පුළුවන් මේ දෙක සමාන වචන වශයෙන් සරුවචනanse පාවිච්චි කරන්නේ ත්‍රිපිටකේ අප්‍රමාදයේ සඳහා ප්‍රධානම වෙනස එවන්තන් එදිනදා ජීවිතයේ ඉඳලා සතිය වඩන තැනට එනකොට ප්‍රධාන වෙනස තමයි එදිනදා ජීවිතයේ අපේ හිත ඉඳුරන් හා බැඳිලා බාහිරයට දුවන එකයි කරන්නේ සතිය පිහිටුනකොට ඇතුළට ගන්න එකයි කරන්නේ. එච්චරයි මේකේ තියෙන ආරම්භක වෙනස. එහෙම නැත්නම් අපි මේ වටි ඇවිද ඇවිද ඉඳලා මේ වෙලාවට සතිය පිහිටුනලාට මේ ගේ ඇතුළට එනවා. එලිපත්ෙන් ඇතුළට යනකොට සතිය. එලිපත්ෙන් එළියට ගියා නම් ඒක වික්ෂිප්ත මනසක්. එහෙම නැත්නම් හිත පිට යෑමක් ආදි වශයෙන් සඳහන් වෙනවා. ඒක නිසා වාඩි වෙලා පරියන්කේ වාඩි වෙලා වාඩි වෙලා ඉන්න ඉරියව්වට හිත දාලා මම මෙතන දැන් වාඩි වෙලා ඉන්නවා කියලා ඒහි හිත පවත්වන්න පුළුවන්. දන්නවනම් මම දැන් මෙතන ඉන්නවා කියලා මේක තමයි සතියේ ප්‍රවිෂ්ටි. මේක තමයි මංගල අවතරණය. ඒ නිසා සතියට දොර ඇරදීමක් කරන්නේ ඉන්න ඉරියව්වේ හිත පවත්තන එක. ඉතින් ඒක බැරි නම් තමන් ඉන්න ඉරියව්වේ හිත පවත්තන්න බැරි නම් එයා භාවනාවට අබහුවයි කියලා කියයි. ඒකෙන් තමයි ඉර ඇඳෙන්නේ එහෙම නැත්තම් ඉඳගෙන ඉන්න ඉරියව්ව හිත පවත් ගන්න පුළුවන් නම් භාවනාවන බහුවයයි බහුවයයි කියලා කියන්නේ කරගෙන යන්න පුළුවන් ඊට පස්සේ ගොඩාක් තව තියෙනවා මේක ඒකාග්‍ර කිරීමේ එකලස් කිරීමේ වැඩ සුසර කිරීමේ වැඩ රාශිය රාශියක් ඒ ටික තමයි මේ කමටහන් කියලා කියන්නේ ඒ නිසා පළවෙනියෙම තියෙන්නේ වාඩි වුණාට පස්සේ ඉන්න ඉරියව්වේ හිත පවත්තන එක ඉතින් මේක හොඳට වද්දා ගැනීම සඳහා ලොකු ස්වාමීන් වහන්සේගේ වචන දෙකක් මම ඉස්සරහින් තියෙනවා. එකක් තමයි හිත කයේ පැවැත්වීම සඳහා වාඩි වෙලා Taman සමබරව වාඩි වෙලා ඉන්නවද කියලා ඇඟ පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න. ඇස් දෙක වහගෙන හිත ඇතුලට දාගෙන Taman සමබරව වාඩි වෙලා ඉන්නවද කියලා. ඊට පස්සේ ශරීරයේ තියෙන සෑම මස් පිඩුවක්ම ලිහිච්ඡ ස්වරූපෙන් තියාගෙන දඬු කරන්න එපා. ඒ දේ පුළුවන් නම් ඒ දේ ගැන කියන කයට හිත ගත්තට පස්සේ සහැල්ලුව වාඩි වෙලා සමමිතිකව වාඩි වෙලා ඒ සහැල්ලු බව අත්දකින්න පුළුවන් නම් සතිය කියන්නේ හුදු විනෝදාංශයක් මිස ඒක දඬු කඳේ ගැහිමක්වත් කටුබෙරේ පෙරලිලක්වත් නෙවෙයි. ඉතින් මේක විතරමයි නිතරම ආධුනිකයෙක් වශයෙන් තේරුම් අරගන්න ඕනේ. ඔයනෙම වෙලාවක තමයි පරියන්කයක් සඳහා ඉඳගෙන හිටියා හෝ කොහේ හරි ඉන්න ඉරියව්වට හිත යොදලා ඒකේ සහැල්ලුකම හැම වෙලාවෙම නම් සහැල්ලුකම හම්බ වෙන්නේ නැහැ. පුළුවන් තරම් සහැල් වෙලා ඒකට හිතියෝ දාන ඉන්න පුළුවන් එක ගැඹුරු භාවනාවක්. මේකට කායනුපස්සනාව කියලා කියනවා. මෙන්න මේ කායනුපස්සනාව දිගේ එක එක්කනාගේ උපනිෂ්ඨ සම්පත් අනුව ගොඩාක් තව පිරිසුදු කරගෙන යන්න පුළුවන්. ඒ නිසා පළවෙනියෙන්ම ආධුනිකෙක් වශයෙන් උත්සාහ කළ යුත්තේ එම පරියන්කේ වාඩි වෙලා පරියන්කේ පටල වෙන එකයි. නිසා විනාඩි කීපයක් ගියත් ගණන් ගන්න එපා. ඒ බුදුරජාන් වහන්සේගේ රූපය අපි තියාගෙන ඉන්න නිසා ඒක පේනවා සර්වචනංශ කොච්චර සහැල්ලු කොච්චර සම්පිතිකව තමන්ගේ හිත කයට යොදාගෙන ඉන්නවාද කියලා ඉති ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම නිරූපණය තමයි සමාධි බුදු පිළිමේ මහමෙවුනාවේ තියෙන ඒ ඒ ගලත් භාවනා කරනවා වගේ පේන. ඉතින් ඒ වගේ Tamanටත් ඒක ගන්න පුළුවන් නම් ඒක හොඳ ප්‍රවිෂ්ටයක්. ඉතින් එහෙම කරගෙන ඉන්නකොට බාධාවල් එනවනේ. ශබ්ද ඇහෙනකොට හිත දුවනවා, වේදනාව එනකොට හිත දුවනවා. හිතවිලි දිගේ හිත දුවනවා. ඒක යුව නලකන්න බෑ. ඒක තමයි අපිට මේ පරිසරයේ සංඝ සම්පූර්ණ වෙනකොට එන යම් යම් අතුරුාන්තර. ඒක යුව නැති තැනක් නෑ. ලෝකේ කොහෙ ගියත් ඒවා යම් ප්‍රමාණයකට තියෙනවා. ඒ නිසා අපි ඒව එනකොට ඒවට හැප්පෙන්නේ නැතුව ඒව එකකින් අවිලා හිත කැඩුනත් හිත කැඩුනට පස්සේ කරදර ඉවරුනට පස්සේ නැවතත් ආයේ හිත මම දැන් මෙතන කියන කයට ගෙනල්ලා හිත තැම්පත් කර ගැනීම තමයි කරන්නේ. අන්න එහෙම කරගෙන විනාඩි කීපයක් බලාගෙන ඉඳී කියලා කියනවා මේ හිත යමකට මෙහෙවන් නැතුව චේතනා පහල කරගන්න නැතුව ප්‍රාර්ථනා ඇති කරන්නේ නැතුව කොටිම කියනවනම් කය පිළිබඳව කය හෙලවන්නවත් චේතනාවක් පහල නොකර කය සම්පූර්ණයෙන්ම තැම්පත් වෙන්න ඇරලා චේතනා විරහිතව බලාගෙන ඉන්නකොට මොකද්ද පේන්නේ කියලා බලන්න. ඒක මම නැවතත් කියනවා අහවල් දෙය කියලා කිසිම දෙයක් චේතනා කරන්න යන්න එපා. චේතනා විරහිතව කය තැම්පත් කරන්න පුළුවන් විදිහට පටල වෙන්න. පටල වෙලා දැන් බලන්න ඉන්නවා ඇස් දෙක වහලා මොනවද පේන්නේ කියලා. එතකොට ගොඩාක් වෙලාවට සිද්ධ වෙන්නේ මේ ප්‍රාණය නැත්තම් භවය මේ අඛණ්ඩව පවතින බවට මොකක් හරි ලකුණක් තියෙනවා. මේක පාලි සංස්කෘත භාෂාවේ ප්‍රාණයාමයේ කියලා කියනවා. සර්වචනාංශයේ භාවිත වෙච්ච වර්තමාගදී භාෂාවෙන් පාලියෙන් ආනාපාන කියලා කියනවා. ඒ කියන්නේ කයට චේතනා පූර්වකව මොනවාක්වත් කෙරුවේ නැත්නම් කය පැවැත්වීමේ ඉලා ප්‍රාණය පැවැත්වීමේ ඉලා ජීවේ පැවැත්වීමේ ඉලා අඩුවම වැඩ කොටසක් අපි දැන හෝ නොදැන සිද්ධ අන්නේ ඒකට යනකම්ම හිත බස්සන එක තමයි ආධුනිකයා කරන්නේ. ආනේ මේ ඉන්නකොට තේරෙනවා නම් ඉබේ වැටෙන හුස්ම රැල්ල අපිට අර මම දැන් මෙතන ඉන්නවා කියපු කය වෙනුවට හුස්ම රැල්ල අරමුණු කරන්න පුළුවන්. එහෙම නැත්නම් නිමිත්තක් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් එල්ලයක් කරගන්න පුළුවන්. මේක උනේ නෑ කියලා කිසිසේත්ම කනකාටු වෙන්න එපා. කය පිළිබඳ හැඟීම තියෙනවා නම් පැහැදිලිවම වැඩේට බහැලා. මේක අතිරේක ලකුණක්. කය පිළිබඳව ඉන්නේකේ අතිරේක ලකුණක් තමයි හුස්ම පේන එක. ඒ නිසා පේනවනම් හොඳයි. පේන්නේ නැත්නම් ඒත් හොඳයි. ඒකෝ කයේ තියාගෙන ඉන්නවා. සමහරවිට එහෙම කලබල කර නැතු වෙනකොට ඒ ආශ්වාස ප්‍රශ්වාසය පේනවා. එහෙම පේනවනම් ආනාපානට යනවා. එතකොට තමන්න පුළුවන් ඒ හුස්ම රැල්ල මෙතෙන්දි විශේෂයෙන් මතක් කරනවා. එහෙම බලන්න ගිහිල්ලා හුස්ම ප්‍රකට කරගන්න අදහසින් හුස්ම අඹාගෙන යන අදහසින් ආයාසයෙන් හුස්ම ගන්න එපයි කියලා. ඒකේ ආනාපාන සති පොත ලියනකොට ලොකු සාංශ කිව්වා කළු අකුරෙන් ගහලා යටින් ඉලක්ක අඳින්නේ කිව්වා. ප්‍රකට කරන අදහසෙන් ආනාපානේ ආයාස කරන්න එපයි කියලා. ස්වභාවයෙන් වැටෙන හුස්ම කොටින්ම කියනවා මොනම චේතනාවක්වත් පහළ නොකර කය හොල්ලන්නවක්වත් ඇස්පිල්ලම් ගහන්නවක්වත් හුස්ම ගන්නවක්වත් චේතනා පහළ නොකර අචේතනිකව සිදුවෙන හුස්ම රැල්ල දිහා බලන්න. මෙතෙන්දි තේරෙයි අපිට අචේතනිකව හුස්ම ගන්නවත් බෑ කියලා. උගව දෙනකොට මේ විදිහට බලන්න ගියාම හුස්ම ආයාස කර වෙන්න පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ ඒක ලොකු චෝදනාවක් වෙනවා. හුස්ම බලන්න ගියාම ආයාස කර වෙනවා. ගණන් ගන්න එපා. තමයි මතක තියාගන්න මට තියෙන අනායාසයෙන් ඇති වෙන හුස්ම දිහා බලන්නයි. දැන් මේ වෙලාවේ ආයාසයෙන් වෙනවා. ඒක නෙමෙයි මගේ අදහස. ඒක වෙනවාට කමන්නේ බලාගෙන ඉන්නවා. ඉතින් එතකොට එහෙම හුස්මට මුණට මුණ දාලා හිටියොත් විය යුතුයි කියලා නම් නීතියක් නැහැ. එහෙම වුණොත් Tamanට දැක් ගන්න පුළුවන් වෙයි. මේ හුස්ම වැඩ පිළිවෙල උඩුකය තමයි සිද්ධ වෙන්නේ. එතකොට අර කය පట్టල නම් හිමීට හිත උඩුකයට පමණක් ධානය යටිකය අමතක කරන්න ඉතින් මේක තව පියවරක් ඉදිරියට තැබීම. උඩුකය ක්‍රියාව සිදුවෙන අනිච්ඡානුක පේශීන් මාර්ගෙන් ඉබේ සිදුවෙන හුස්ම දිහා බලාගෙන ඒක ආශ්වාස ප්‍රශ්වාස වශයෙන් දැකගනිමි. යටිකයට හේම තියෙන්නලා යන්න පුළුවන් නම් දැන් ඉතින් තව පියවරක් ඉස්සරහින් තිබ්බා වගේ. ඉතින් එහෙම හුස්ම රැල්ල දිහා බලාන ඉන්නකොට උඩුකය ඍජුව තියාගන්න ඕනේ. එහෙම නැත්නම් ඉසි කැක්කුම් එන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් යම් යම් අපහසුතාවයනවා. ඒ නිසා හුස්ම රැල්ල ආස්වාද ප්‍රසවාස ධාරාව ඇදකුද වෙන්න දෙන්න තු පුළුවන් තරම් උජුං කායං උඩුකය ඍජු තියාගන්න. ඒ නිසා පුටුවක වාඩි වුණත් බිම වාඩි වුණත් ඒ උඩුකය මේ නිරවුල්ව තබා ගැනීමට යෝගාචරය වග වෙන්න ඕනේ. එහෙම නැත්නම් ටික වේලාවකින් අර වගේ යම් යම් අපහසුකම්කටපත් වෙන්න ඉඩ තියෙනවා. අපි හිතමු එහෙම බලන ඉන්නකොට දැන් ප්‍රාණී ආනාපානී මේකට තවත් ගැඹුරින් වචනයක් පාවිච්චි කරනවා කාය සංස්කාර කියලා. කයක් පැවැත්වීමට අවශ්‍ය අඩුම ලංසු තමයි හුස්ම හුස්මේ හිත තියෙනවා. අන්නේම කරනකොට මේක පෙර භාවනා කළ හුරු කෙනෙක් නම් එහෙම නැත්නම් උපනිෂේ සම්පත්‍ය ඇති කෙනෙක් නම් එයාට පුළුවන් තව එක පියවරක් ඉස්සරහින් තියාගන්න. ඒක නැතුණා කියලා බාධාවක් නැහැ නමුත් තියෙනවනම් Tamanda ඒක ලොකු මංගල කාරණාවක් මේ ජීවිතයේ මේ භාවනාවේ ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කියලා. මොකක්ද ඒ කාරණා මේ උඩුකය දිහා බලනකොට උඩුකයේ කොහෙද හුස්ම රැල්ල වැඩියෙන් වැටෙන්නේ වැදෙන්නේ කියලා දැනගන්න. හුස්ම රැල්ල වැඩියෙන් පිළිමැදෙන්නේ වැඩියෙන් වදින්නේ කොහෙද කියලා බලන එක. ඉතින් මේකෙදී සම්පූර්ණ නාසිකාග්‍රේ ඉඳලා උදරච්ඡිතේ දක්වා ඕනම තැනක් ප්‍රකට වෙන්න පුළුවන්. මේ අනුව තමයි ওই ගුරුකුල වාදයි භාවනා ක්‍රමය ගොඩාක් වෙනස් වෙන්නේ. මේකෙදී එකයි දැනගන්න තියෙන්නේ කවදාකවත් මේ එකක් හොයාගෙන යන්න එපා. ස්වභාවයෙන් හුස්ම වැටෙන්න ඇරිලා කොතනද වැඩියෙන් Tamanට වැටෙන්නේ කියලා බලන්නේ ඒ හුස්මත් එක්ක ඇවිද්දොත් හුස්ම රැල්ල බලන්න බෑ. පෙරහැර යනකොට Taman නට නටා ගියොත් පෙරහැර බලන්න බෑ. පෙරහැර බලන්න Taman පැත්තකටලා වාඩි වෙලා පෙරහැරට යන්නදලා බලන්න ඕනේ. ආනේ ඒ වැඩේට තමයි මේ හැපෙන තැන එහෙම නැත්නම් වැඩියෙන් පිළිමදින තැන දැක ගැනීම අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒක නොවුනයි කියලා 130ක් 40ක් යෝගාවදෙන්ද කොහොමඩක්වත් වැටෙන්නේ. ඒක ඒගොල්ලන්ගේ දෝෂයක්වත් එහෙම නැතු ඒගොල්ලන්ගේ උනන්දු නැතික මොකක්වත් නෙවෙයි. ඒ හැටි. ඒක නිසා ඒක බාධාවක් කරගන්න එපා. හුස්ම හිත තියනවා නම් ඇති. යම් කිසි කෙනෙකුට එහෙම වැටහෙනව නම් ආනිසංශ දෙකක් ගන්න පුළුවන්. එකක් තමයි ආස්වාස වේලාදී ප්‍රස්වාසයේ සිදුවෙන්නේ නැති බව දැක ගන්න පුළුවන් වෙන්නේ. ආස්වාසයේ ඒ වාගේම හරියටම ප්‍රස්වාසයේ නොවි ආස්වාසයේ වශයෙන්ම සිද්ධ වෙන අවස්ථාවක්. ප්‍රසවාස වෙනකොට ආස්වාසය නැහැ. ආන්න මේ දෙක වෙන් කර ගන්න දැක්කෙනී වෙලාවේදී සතිය හොඳටම පිරිසිදු වෙනවා. අනිත් එක තමයි ආස්වාසයෙන් ප්‍රස්වාසයේ දෙක වෙන් කළා දැක්කන්න පුළුවන් නම් ආස්වාසයේ ප්‍රස්වාසයේ නැති විශේෂ ආවේනික ලක්ෂණ වගේක් තියෙනවා. ප්‍රස්වාසයේ තියෙන ආස්වාසයේ නැති විශේෂ ආවේනික ලක්ෂණ. ආන්න ඒක දැක්කන්න සුළුවට ගියා නම් ඕක තමයි ආනාපාන යන්න පුළුවන්. ආධුනිකෙක් වශයෙන් අනුබලා ඉහළම තැන. මේ ආස්වාසය මේක ප්‍රස්වාසය නෙවෙයි මෙන්න ආස්වාසයේ ආවේනික ලක්ෂණ. ඒවට කියනවා ස්වභාව ලක්ෂණ, සලක්ෂණ, ගති, භාව ලක්ෂණ, පෞද්ගලික ලක්ෂණ ගොඩක් නම් කියනවා. මේක තාමත්ම වැදගත්. මේ ආස්වාස වෙලාවේදී ආස්වාස බව දැනගෙන ඒක ප්‍රස්වාසයෙන් වෙන් වෙන හැටි දකින්න. ප්‍රස්වාස වෙලාවේදී ආස්වාසයෙන් වෙන් කළ දැනගෙන ඒකට ආවේනික ලක්ෂණ බලන එක. ඔච්චරයි ඇත්තටම ඒ පරියංක භාවනාවක් කරන කෙනාට උපදේශ වශයෙන් දෙන්න තියෙන මේ ටිකත් ඇත්තටම වැඩි. මේ ටික එච්චර කියන්නේ නැහැ කියලා කනගාටු වෙන්න දෙයක් නැහැ. සාමාන්‍යයෙන් හුස්ම හිත පවත් ගන්න පුළුවන් නම් මේ ටික ක්‍රමයෙන් ක්‍රමයෙන් වෙන්න ඉඩ තියෙනවා. නමුත් උනේ නැහැ කියලා පශ්චාත්තාප වෙන්නත් එපා. මේක කොට දෙනෙක් භාවනා කරපු අය නිසායි මම මේ මේ විදියට පෙරමඟ පෙන්වුවේ. තව එකක් මම කියන්නම්. ඒ මොකද භාවනා කළ දවස් දෙකක් යනකොට ඒ විද්‍යාවේ කරුණු මොනවත් බලන්නේ නැතුව ඉඳ ගන්නකොටම හිත බොහෝම ලස්සනට සමාධිගත වෙන්න පටන් ගන්නවා. ඔක්කොටම නෙවෙයි එම්නොත් මම ප්‍රාර්ථනා කරනවා මේ වේවා කියලා. අන්න එහෙම වෙනවා නම් කරුණාකල් ආශාස ප්‍රසවාසී පවුරු ගන්න යන්න එපා. පටන් ගන්නකොටම ඉඳගෙන මම දැන් මෙතන කියලා ගන්න අර පළවෙනිම එකලසේදී දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරන්න. ඉන්න බව දැනෙනවා. මැරිලා නැති බව දන්නවා. චීනත් වෙලා නැති බව දන්නවා. ක්ලාන්ත වෙලා නැති බව දන්නවා. ඒක දිගේ පමනක්ම ගෙනියන භාවනා. එතකොට ආනාපානේ හරහා හෝ ආනාපානේ අල්ලන්නේ නැතුව කෙලින්ම සමාධියට යන්න පුළුවන්. සමහරලාට ඒක පුරුදු පුහුණු වෙච්ච ඇත්තන්ට පහසුකමක් වෙනවා. මම මේ වචනේ ඇයි කියන්නේ? සමහර ඒ වගේ සමාධියේ තියෙද්දිත් හයියෙන් හුස්ම ගන්න යනවා ආශ්වාසය බලන්න. හයියෙන් හුස්ම ගන්නවා පස්වාසය බලන්න. ආශ්වාසයේ මුලමඳක බලන්න ඕනද කියලා මගේ ගන්නවා. ආශ්‍රද ප්‍රසද වෙනස්කම් බලන්න ඕනද කියලා මගෙන් අහනවා. ඒ කියන්නේ මේ උපදේශය හරියට තේරුම් ගත්තේ නැති නිසා. ඒ නිසා හොඳට හිත ඉඳ ගන්නකොටම සමාධිගත වෙනවා නම් ඊ타මත්ම පොදු දැනෙනවා කියන උප මෙනෙහි කිරීමේ අර්ථේ එහෙම නැත්නම් ඉන්නවා කියන මෙනෙහි කිරීම ඇත්ත කෙලින්ම යන්න පුළුවන් ආනපනට අත තියන්නෙත් නැතුව ආනපනට අත තිබ්බත් ඒකේ ওই විස්තර මොනවක්වත් බලන්න ඕනේ නැහැ. මම හිතනවා ඒක පැටලෙන එකක් නෑ කියලා ආධුනිකයට ආධුනිකයට ඒක පුරුද්දක් නැත්නම් ඒ සමහර විට කියන්න බෑ. ඉතින් සංසාරයෙන් ගෙනාව වූ ජම්ම නැත්නම් තම උපනිෂේ සම්පatti තියෙනවනම් සමහරලාට කෙලින්ම අහුවෙන්න ඉඩ දෙනවා. එහෙමනම් ආය බුදියන්ින් එකන පහුරු ගහන්න යන්න එපා. හරියන්නේ නැත්නම් තමයි මේ විදිහට ආනාපානේ ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් වෙන් කර කර විස්තර බලන්න තියෙන්නේ. ඉතින් එක් මම හිතනවා ඉස්සරහට අපිට ධර්ම සාකච්ඡාවලදී කමඨාන් සුද්ධ කරන වෙලාවේදී මතක් කරලා දෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා පරියංග භාවනා වශයෙන් මේක සඳහා පැයක් පමණ වේලාව ගන්නයි කියලා කියනවා. ඒ පැය තුල මුල් විනාඩි දෙක තුන ඉරියව්වම සකස් කරගන්න. ඉරියව්වේ පටල වීම තමයි කරන්න තියෙන්නේ. ඉතින් මේක තමයි සාමාන්‍ය භාවනා ලෝකේ භාවනා සාමාන්‍ය ලෝකයා භාවනාව කියලා හඳුනාගෙන තියෙන්නේ. ඉතින් ඒ ලෝක මතයට කරු කිරීමක් වශයෙන් තමයි මම ඉස්සල්ලා මේ සතු මේ ඉඳගෙන කරන භාවනා ගැන විස්තරයක් කරන්න යෙදුනේ. නමුත් මේ සතිය නම් අපේ මූලිකදී සතිපට්ඨානය නම් අපේ තේමාව සතිපට්ඨානය හෝ සතිය ඉඳගෙන ඉන්න ඉරියව්වට පමණක් සීමා වෙලා නැහැ. මෙතනදී තමයි මේ සමාධිය සහ සතිය අතර වෙනස තේරෙන්නේ. සමාධිය නම් අපි ඉස්සර කරගෙන යන්නේ ඒකට ඉඳගෙන ඉන්න එක අත්‍යවශ්‍යයි. සක්මණේදී ගන්න බෑ කියන එක නෙමෙයි තියෙන්නේ. නමුත් සක්මණට වැඩිය සමාධිය හොඳයි පරියන්ක. ඒ නිසා සමාධියට කැදරකමක් ආවොත්, සමාධියට ලෝල් ගතියක් ආවොත්, ඒ යෝගාවචරයා පරියන්කටම කැමති වෙනවා. ඒකෙදි පොඩි සද්දයක් ආවත් මොනවා වුණත් චෝදනා කරනවා. එතකොට මම මතක් කරලා දෙන්නම්, ඔය යන්නේ භාවනා සමාධිය ඉස්සර කරගන්න. මම ආරාධනා කරන්නේ මම කාරණිකෝ ඉල්ලා සිටින්නේ සතිය ඉස්සර කරගෙන යන්න. එතකොට සතිය ආසන්න කාරණා වශයෙන් සමාධිය හදලා දෙයි. හදලා දුන්නේ නැත්නම් දැන් සතිය භාවනාවේ සමාධිය නෑ කියලා හරි දන්න එක ලොකු සතියක්. මම මේ පොට හදා ගන්න හදන්නේ මේක සඳහා තමයි මේ මේ ඉස්සරහට එන මේ අභියෝගේ මූලදීව සඳහා තමයි මේ සක්මන් භාවනාවක් අඳුරලා දෙන්න යන්නේ සතිය පිහිටීමේදී ඒ අරණ්‍යගත වුණාට රුක්ක මූලගත වුණාට ශූන්‍යාකාරගත වුණාට පරියන්ඛයක් සඳහා නම් පත්තරයක් කියලා ගන්න තරම් ඉඩ විතරයි ඕන කරන්නේ. නමුත් සක්මන් භාවනාවේදී අඩි 30ක් අඩි 30කට වැඩිය පියවර 30ක් විතර යහට මෙහාට යන ඍජු ඒ වගේම සම ඉඩමක් අවශ්‍යයි. මේ જાති දෙකක් අපේ තේරවාද ශාසනයේ තියෙන එකක් තමයි ඇතුළත සක්මන බහලයක් යටකරන එක අනිත් එක තමයි පිට සක්මන. එදී අපි පහුගිය ටිකේම හරියට මහන්සි ගත්තා. පුළුවන් තරම් මේ පිටසක්ම නැති කරන්න මේ අරණ්‍ය සංඥා නැති කරන්න. නිසා උඩ විහාරමළුවේ උඩ තියෙනවා පුළුවන් තරම් හැකියක වේලාවල් වල සමූහ වශයෙන් යන තන් තනි වෙන්න එපා. එතකොට ගිහිල්ලා ඒකේ පාවිච්චි කරන්න පුළුවන් සක්මන් භාවනාව. ඒ සඳහා බලනකොට සක්මන් භාවනාව විස්තර කරන්න ලේසි. මම මෙතෙක් විස්තර කරපු පරියංක භාවනාවත් එක්ක සංසන්දනක්. පරියංක භාවනාව ඉඳගෙන ඉන්න ඉරියව්වෙන් කරන්නේ සක්මන් භාවනාව හතර ඉරියව්වේ ඇවිදිමින් කරා. සක්මන් පරියංක භාවනාවට වාඩි වුණාට පස්සේ හොඳට බිම පටල වෙලා අත් දෙක තියාගත්තට පස්සේ පෙනුමේ ඉන්නේ නිකම් පිරමීඩයක වගේ හැඩයක්, උඹහක් වගේ, චෛත්‍යයක් වගේ හැඩයක්. මේ සක්මන් කරන පටන් අර ගන්නකොට කය කෙලින් තියලා හිටගෙන ඒ හිටගෙන ඉන්න ඉරියව්වටයි අපි ආරම්භක ඉරියව් වශයෙන් ගන්නවා. නිසා සක්මනට මූණ දාලා අදිෂ්ඨාන කළා මම මේ ටික සක්මන් කරනවා කියලා අදිෂ්ඨාන කරගෙන ඒ හිටගෙන ඉන්න ඉරියවට හිත දාන්න කියනවා. මම දැන් මෙතන හිටගෙන ඉන්නවා. හොඳට බලන්න එතකොට හිත පිට දුවනවා නම් සද්ද ඇහෙනවා නම් වේදනා දෙනවා නම් තාම පටන් ගන්න සුදුසු නෑ සක්මන. යම් වෙලාවක මේ කයට හිත ගන්න පුළුවන් නම් ආයෙක ඉතින් ආරම්භක සුබ ලකුණක්. ඊට පස්සේ අර සක්මනට අදිෂ්ඨාන කරපු ඉඩමේ විනාඩි 5ක් විතර ඇවිදින්න මොනම භාවනාවකින්වත් තොරව සාමාන්‍ය වේගින් එහාට මෙහාට ඇවිදින්න ඕනේ මේ හිරි කැඩෙන්න ස්නායු ටිකක් පන ගහලා එන්න ලේ ටිකක් ගමන් කරන්න ව්‍යායාමයක් වශයෙන් විශේෂයෙන්ම නිින්ද නැගිටතර පස්සේ පරියන්කකින් නැගිටතර පස්සේ එනිසා ඒක ටිකක් මේ යෝසුලු කඩිසර ගමනක් වෙනවා ඒ වගේ මේ අතරමැදි බලනවා මම මේ ඇවිදින පාර අනුන් එක්ක හරස් කැපෙන දෙයක්ද කටකෝල් තියෙන තැනක්ද නොගැලපෙන තැනක්ද කියන එකක් මේ විනාඩි 5 තුළ සිද්ධ වෙනවා. එහෙම මොනවාක්වත් බාධාවක් නැත්නම් තමයි තේරෙනවා නම් මේ හිත ඇවිදින කයේ තබන්න පුළුවන් කියලා ආයෙත් ඇවිල්ලා හිටගෙන හිටගෙන ඉන්න තැන මම දැන් මෙතන හිටගෙන ඉන්නවායි කියලා සක්මණේදී අපි උඩුකය අමතක කරලා යටි කයටයි හිත යොදන්න. පරියංගේදී කණිපැත්ත. ආනේ විදිහ කිරීම සඳහා උඩුකයේ අත් දෙක වැදෙන එක නැතර කරන්න ඉස්සරහින් හරි පස්සෙන් හරි අත් දෙක බැඳ ගන්නයි කියලා කියනවා. ඒකල পায় චේතනා පූර්වකව මෙහෙවන්නේ පර්යංකේදී කිසිම චේතනාවක් නැහැ කිසිම මෙහෙවීමක් නැහැ අනායාසයෙන් සිද්ධ වෙන හුස්ම බලන්න. සක්මනේදී අනිවාර්යයෙන්ම චේතනා පූර්වකව දකුණු පාය තැබීම වම් පාය තැබීම කරන. ඒ නිසා වීරියක් මෙහෙ වෙනවා. කකුල විහිදුවන්න ඕන වෙනවා. දකුණ වම දකුණ වම වශයෙන්. ආනේම කරන ගමන් මෙහෙවන දකුණු කයේ හිත තැම්පත් කරලා අඩුම ගානේ ඒ දකුණු පාය ගිහිලා පොළවේ වදින තැන පොළවේ කෙටෙන තැන කොහොමද ඒ ස්පර්ශය දකින්නේ විලුඹේ ඉඳලා පටන් අරගෙන යනවද මුළු කය හම්බ වෙනවද පොළවේ තද ගතිය සහ පයේ මිලක් ගතිය වැටෙනවද පොළවේ මිලක් ගතිය සහ පයේ තද ගතිය වැටෙනවද ශීතල වැටෙනවද උණුසුම වැටෙනවද කියලා ඒ වැටහීම තමයි මෙතනදී අපි ආහාර කරගන්නේ අරමුණු රසය කරගන්න. ඊට පස්සේ ඒක තහවුරු වුණාට පස්සේ වම් පැය තියෙනකොට ආනාපානජ වගේ එක තැනක හිත තියාගෙන නෙවෙයි සක්මන් භාවනාව දකුණු පැය දිප හිත ඊගාට වම් පැයට මාරු වෙනවා. එතකොට ලොකු අභියෝගයක් යෝගාවතරට එක තැනක ඉඳගෙන පෙරහැර බලනවා නෙවෙයි දැන්. චේතනාපූර්වක පාය මෙහෙවන ගමන් දකුණු පායේ පාය හිත තිබ්බා ඊට පස්සේ වම් පායේ හිත තියලා මේ විදිහටයි සක්ම භාවනාව කෙරෙන්නේ. ඉතින් ඊට පස්සේ අපි හිතමු යම් ආකාරයක පෙරපිනක් නිසා හෝ ඉන්ද්‍රිය සංවරය නිසා හෝ පියවර 7-8ක් 10ක් 15ක් දකුණු වශයෙන් වම් වශයෙන් සත්‍යමත් වෙන්න පුළුවන් කියලා. එහෙම වුණත් කෙලවරට යනකොට අනිවාර්යෙන්ම අර එකලස කැඩෙනවා. ඒක කැඩේවා කියලා ප්‍රාර්ථනා කරනව නෙවෙයි, ශාප කරනව නෙවෙයි. ස්වභාවය ඒකයි. ඉතින් ඒක නිසා ඒකට ලෑස්තිලා යන්න ඕනේ. අර හදාගෙන ගිය සතිය කඩා ගන්න නැතුව අනිත් පැත්තට අරගෙන ඉන්න පුළුවන් කියලා බලන්න. ඒක ලොකු අභියෝගයක් පරියන්කයත් එක්ක බලනකොට. ඒ විතරක් නෙවෙයි සමහරලාට මැද ඇවිදිනකොට පවා හිත විසිරියන්න ඉඩ තියෙනවා. එනිසා අර පොඩි බබෙක් ඇවිදිනකොට අම්මා බලන් ඉඳලා 7යි 7යි කියනවා වගේ බලන්න ඕනේ Tamanට අඩු ගානේ පියවර හතක්වත්. දකුණ වම දකුණ වම දකුණ වම දකුණ කියලා කියන්න පුළුවන්. ඉතින් පළවෙනි පියවර හත සිද්ධාර්ථ කුමාරයා නිලුම් පියුම් පිට ඇවිදපු පියවර හත වගේ තමයි. තාමත්ම වැදගත්. පළවෙනි දවසට Tamanට විශ්වාසයක් ඇති වෙනකොට මට දැන් අඩු ගානේ පියවර හතක් දකුණින් වමට වමෙන් දකුණට හිත තියාගෙන ඉන්න පුළුවන් කියලා. ඉතින් ඒක සාමාන්‍ය කරගන්න ඕන. ඒකෙල්ල 7 8 කරනවා 8 9 කරනවා 9 10 කරනවා පුළුවන් තරම් මේ කෙලවර ඉඳලා යහ කෙලවරට පියවර 30ක් සතිය පවත්වන. යහ කෙලවරේ ආය වට ගන්න මේ පෙරලට කියනවා. මේන්න මේ විදිහට සතිය පවත්වනකොට ඇති වෙන සමාධිය නැත්නම් ඇති වෙන සතිය බොහෝම සෙල්ලක්කාර සතියක්. ඇස් දෙක අරගෙන තියෙන්නේ. පරියන්කේදී නම් ඇස් දෙක වහගෙන තියෙන්නේ. මේකෙදී රූප පේනවා. එළිය කරනකොට සද්දත් ඇහෙනවා. චේතනාවකුත් තියෙනවා. වය වදින තැනත් මාරු වෙනවා. මේ සේරමත්තියේදී එක දිගට සති ධාරාව පවත්නවා කියලා කියන්නේ ඒක ලොකු අභියෝගයක් ඒ නිසා සරුවචනන්සේ සඳහන් කරලා තිනවා ඒ විදිහට ලබනවා නම් යම් කිසි සතියක් හෝ සමාධියක් ඒක හැලහැප්පුණාට කැඩෙන්නේ නැති සතියක් සමාධියක්. පරියන්ක ධක්මන පරියන්කදී ඇති වෙන සතිය සමාධිය ඇස් දෙක අරපු ගමන් වතුර 1000ක් අදලා කලයේ බින්දා වගේ එතනම ඉවරයි. ඇස් දෙක අරපු ගමන් ඉවරයි. නමුත් සක්මනේදී ඇස් දෙක අරගෙන ලබන නිසා එච්චර කැඩෙන්න බිඳෙන්නේ හැබැයි උපයන්න අමාරු. ඒ නිසා ලොකු සමාධියක් හෝ ලොකු සතියක් හෝ සක්මනේදී බලාපොරොත්තු වෙන්න එපා. ලාවට යාන්තමට අඩු ගන්න පියවර හතක් මට දකුණ වම් වශයෙන් යන්න පුළුවන් නම් ඒ ලොකු දෙයක් කියලා තමයි මේක තමන් විසීම තමන් සම්මාදන් සමාදන් වෙන්න ඕනේ. අගේ කරන්න ඕනේ. ඒ වගේම පරිසක්මනීයදී මේ විදියට අත් දෙක අරගෙන රූප බෙනෙමින් සද්දසමින් චේතනාපූර්වකව ගත්ත සත්‍ය සමාධිය දිනු කරගත්තොත් හැල හොල්මනකින්තරෝ එහෙම ගිහිලා වාඩි වෙන්න පුළුවන් නම් අනිවාර්යයෙන් මේක පරියන්කේදී හොඳ yaadන ගතියකට එනවා මේක තේරුම් ගත්තොත් යෝගාවචරය gedera යන්නේ සන්තෝෂයි උගෝ දෙනෙක් භාවනා මධ්‍යස්ථානට එන්නේ මේ සමාධිය වඩ아가න යණ්ඩයි. නමුත් නිස්සන්නවනේ ආවුගෝ දෙනෙක් ස්තුති කරනවා ස්තුති කරන්නේ මේ සක්මන පිළිබඳව දෙන මේ තොරතුරු නිසා සමාධිය වඩන්න අවශ්‍ය අත්‍යන්ත ලක්ෂණය ආසන්න කාරණා වෙන සතිය විවිධා විවිධාකාර தත්ත්වයන්දී නැත්නම් විෂම தත්ත්වයන්දී දිනු කරන්න හැකියි. ඒ නිසා මම ආර්දන කරන හැකි තාක් මේ පායන කාලේ එළිය වැල්ලෙම සක්මන් කරන්න අර බැරි අමාරු කෙනෙකුට අර මේ සිමෙන්ති පොළවේ සක්මන් කරන්න යන්නත් එපා. ඒක ලෙඩ කරන එකක්. ලනුපැදුරත් ඊට වැඩිය හොඳයි. නම හොඳම දේ වැලි. ඒ වගේ මේක ඔක්කොමලා එකතු වෙලා උදේ උතර වන්ද මේක අතුගාගෙන සක්මන මේ කෝවිලක් දේවාලයක් වගේ තියාගෙන ඉන්නවා. අනිත් ඒක අතුගාන එක නම් තම තමන් කරගන්න ඕන. ධනකොළ තියන්නත් එපා. ඒක ඒ ගියත් යන කරගත හැකි. පුළුවන් තරුණ තරුණ ඉන්න කට්ටිය ඒ ටික හොඳට අතු ගාලා සක්ම මල ටික තියාගෙන ඇත්තටම ඕනේ භාවනා මධ්‍යස්ථානට ගියාම ඒ භාවනා මධ්‍යස්ථානයේ මිනිස්සු භාවනා කරනවාද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ සක්මනයි වැසිකිලියම. ඒ දෙක පාවිච්චි වෙලා නැත්නම් හරියට ඉතින් ඊටාගන්න කවුද ඉන්නේ කියලා ඔකේ. ඉඳගෙන ඉඳිලි නෙවෙයි සෙල්ලම තියෙන නිසා භාවනා මධ්‍යස්ථානයේ වැඩි. නැත්නම් තමන්ගේ භාවනාවේ දියුණුව තියෙන්නේ කොච්චර දුරට සක්මන පදන් වෙලා තියෙනවද කියන එක. ඒ වගේම වැසිකිළිය ලස්සනට තියාගෙනවද කියන එක. ඉතින් ඒක මේ උඩේකෙන් දැන් සෑහෙන මම හිතන්නේ පිළිල වෙලා තියෙනවා. එහෙම නැත්නම් වැලි තියෙනවා. වැලි දාගන්න ඉදල් ඉදල් තියෙනවා. මුදුවට අතු ගාගන්න අතු ගානේ ගල් අයින් කරගෙන සමහරවිට මොකද අර මේ කකුල් මෙලෙක් නිසා ගල් අයින්නකොට උඟක් අමාරුයි. විශේෂයෙන්ම නිදිමරුවොත් කකුල් මෙලෙක් වුණොත් එහෙම කැපෙන ගතිය තියෙනවා. නමුත් ඒ තුනි වැල්ල තියෙනවා නම් ලේසි. හැබැයි මට පුරුදු වෙන්න පුළුවන් දවස් දෙකක් විතර භාවනා කරනකොට මේක හයි වෙලා එනවා. එහෙම නැති වුණොත් අපි කියන්නේ පොළොවේ ලයිසන් නැති වෙලා කියලා. පොළොවේ ඒ විදිහට ලයිසන් නැහැ. ඒ තරම්ම කකුල් වල දෙරෙප්පු දාගෙන මේ උඩ ජීවත් වෙන්නේ. ඉතින් අපිට ඕනේ ඒගොල්ලෝ කොට බිමට බස්සන්න. බිමට බහලා නිකන් සාමාන්‍ය වැලි පොළොවේ ඇවිද්දලා පුරුදු කරලා ගන්න පුදුමාකාර ලෙඩ සෝගයක් සනීප කරනවා පුදුමාකාර විදිහට ආහාර දිරවීම ඇති කරනවා පුදුමාකාර විදිහට අවශ්‍ය වෙලාට නිදා ගන්න පුළුවන් ගතිය තියෙනවා පුදුමාකාර විදිහට ඒ සක්මණෙන් ගිහිල්ලා වාඩි වෙච්චාම සමාධියට යන්න ඉඩ තියෙනවා අනිත් එක මේ චිත්ත පීඩා භාවනාවේදී ඔය ඇති වෙන මේ හිතනරක් වෙච්ච වෙලාවල් වල කවදාකවත් පරියන්කට යන්න බෑ ඒකෙදි ගියාම මේක ඇඹුල් වෙනවා කොටන්න බෑ සක්මණේ තමයි යන්නේ සක්මණේ ගිහලා සක්මණෙන් ලකුණ හම්බ වෙන කම්ම ඉඳලා පරියංගයට ගියාම හරි ලේසි. ඉතින් ඒක සක්මන පිළිබඳ අවධාරණය වැඩි කරන්න මම කැමති කාරණා දෙක තුනක් මතක් කරන්න. එකක් තමයි මේ පසුගිය අවුරුදු 20 ඇතුළත සෑම ආගමකම හැම කිනාම භාවනාවට පෙළඹිලා. අපි විතරක් නෙමෙයි බෞද්ධය විතරක් නෙමෙයි භාවනා කරන හැම කෙනාම භාවනා කරන නමුත් කිසිම තේරවාදයෙන් පිට කිසිම තැනක සක්මන් භාවනාව උගන්වන්නේ නැහැ. අනික හැම තැනකම උගන්වන්නේ ඉඳගෙන ඉන්න එක තමයි භාවනාව. මොකද හේතුව ඒ ඇත්ත සක්මනේදී නෑ භාවනාදී ඇති වෙන සමාධියයි ඉස්සර කරගෙන යන්න හදන්නේ. සරුවචනාංශීට වැඩිය සෙල්ලක්කාරයි සරුවචනාංශේ සක්මන් භාවනාව උගන්වනවා. සක්මනේදී කියනවා ඒ චංකමාදිගතෝ සමාධි චිරට්ටිචිකෝ හෝති කියලා සක්මනේ ඇති කරන සමාධිය හරියට බඹර වැල් එක අරගෙන බඹරයක් වගේ. ඕනේ තැනක ගැහුවොත් කරකිනවා. දෙක අසනීපයක් වෙලා හිතමනාපයක් වෙලා මොනවාරි වුණොත් පරියන්කට යන්න එපා. හරි වෙහෙසයි. සක්මන් කරන්න ඇති වෙනකන් සක්මන් කරන්න සක්මන් කරලා ඉවරලා සක්මණෙන් ආ දැන් පරියන්කට ඵලයන් කියලා හිතට ලකුණු එනකන් ඉඳලා සක්මණට යන්න පරියන්කට යන්න එතකොට සාර්ථක වෙන්න ඉඩ වැඩි. ඒ වගේම ඉන්නවනම් ගෙවල් දොරවල් වල ඊටාම වයසට ගිය ඇත්තෝ භාවනා කරන්න බැරි එයත්තන කියලා දෙන සක්මන් භාවනාව. පුළුවන් තරම් පුළුවන් නම් අත්තටක් හයි කරලා දීලා රේල් එකක් හයි කරලා දීලා ඒ රේල් එක අල්ලගෙන එහාට මෙහාට ඇවිදින්න සකස් කරලා දෙන්න ලනුපැදුරක එහෙම නැත්නම් වැලි පොලොවක මම දන්න කේස් දෙක තුනක් තියෙනවා ඊට පස්සේ අර තිබුණු ලෙඩ රෝග මොකක්වත් නැහැ හොඳට ආහාර ගන්න හොඳට කටයුතු කරගෙන යනවා මේ සැරේ මේ මේ පර්ත්වලදීත් හිටියා ඒ අම්මන්ඩි තුනට නැමිලා වාඩි වෙන්නේ ඉස්සරහින් ඉඳගෙන පුටු කොට්ට තියාගෙන මම ඉතින් බෝ විහිළු කිරුවා මේ සැරේ ඉද්ද ගැහුවා වගේ මං හිතුවේ ඇත්තටම මේ පළවෙනි දවසේ ෆස්ට් රිට්‍රීට් එකේදී අවුරුදු 90ක් වෙච්ච කෙනෙක් කියලා. ඒ තරම්ම වැහැරිලා. මේසරේ වට පස්සේ කෝ 75යි. දැන් තියෙනවා 75 ගතිය මං කව උඹට මං ආර්දනා කරනවා වරේ ලංකාවට කියලා. ඇත්තටම බන්ති මං එන්න කැමති. නමුත් මේ ඕගල්ලන්ට කරදරයි. මං කියන්නේ අපේ මිනිස්සු ඔඩු ඔඩොක්කේ තියාන උරතල් කරાવી එන්නේ කියලා. ඊට පස්සේ මං කව උඹේ වචනේ බාබරා කියලා. උඹේ වචනේ සුද්ධියකට කියලා දීපම් මේ කියලා. එක්කෙනෙකුට දැන් කියලා දෙනවා. එයාම කාර් එක drive කරනවා. යාගේ කාමරේ බට්ටික ඔක්කොම ගෙනත් තියාගෙන ඉන්නවා. දැන් ඇවිදිනකොට පේනවා යා කියනවා මොකක්වත්ම රහසක් නැතිලු. මං ඊට ඉස්සෙල්ලා පැය තුනක් භාවනා කරන්න දන්නලු. සක්මන විතරයි ඔබ වහන්සේ මට දීපු දෑවැද්ද. ඒ නිසා මම මං ගියේ පාර එන්නලා හැත්තෙනකොට ඒ උඩ කාමරේ පෙළිය මේකේ සක්මන් කරනවා. ඊට පස්සේ මම මෙහෙම කරා. ඊට පස්සේ දුවගෙනම මයි ළඟට. ආයෙත් මං කිව්වා මේ ඉන්න අපේ කෙල්ලෝ එකේ කොට කොන්ද බලන්නේ නැහැ. උන් එක ලක්මන් කරන්නේත් නැහැ චරුචරුම තමයි. දීශේ කැක්කුම, බඩේ කැක්කුමයි, කොන් දෙකක්කුමයි චර්චුරු ගන්න උඹත් එක බලනකොට පුදුමයි. ඊට පස්සේ කව මේ සිංහල කෙල්ලන්ට බණින්න බා ස්වාමීන් වහන්සේ මුංගාව පුදුමාකාර සංස්කෘතික ලක්ෂණ තියෙනවා මුං එක හිටියත් මට සැපයි කියලා. ඒ තරම්ම මම ඒකට නෙවෙයි බණින්න මේ සිංහල ගානක තියෙන චර්චුරු වලට. භාවනා නොකරනවාට කියලා. ඊට පස්සේ කිව්වා එහෙම කියන්න එපා කියලා. මේ සැරේ යනකොට කියලා තුන පළවෙනිම බුක් කරලා රිට්‍රීට් එකට අවිල්ලා හිටියා. පුදුමාකාර වෙනසක් තියෙනවා. තව දෙතුන් දෙකේ මම දන්නවා තම භාවනා උගන්නන්න බෑ වයසයි තේරෙන්නෙත් නෑ නමුත් සක්මන් කරනවා. අනිත් පුංචි ළමයින්ට උගන්නන්න ඕන නම් අවුරුදු මට දැන් හම්බෙලා තියෙන අඩුම ගාන 9යි 10යි 11යි 12. සක්මන තමයි. ඒ සක්මන් කරනකොට එයාට හරි ආශාවක් තියෙනවා පිටිපස්සේ ඇවිදින්න. සමහරවිට බෝලයක් බම් කර කර අනේ මේ ඇවිදිනවා. ඇවිදලා අන්තිමට භාවනාවට යනවා. ඉතින් මේ සැරේ මේ ළඟදී ආපු දෙන්නෙකුට කතා කරලා පස්සේ කියනවා අක්කයි මල්ලි දෙන්නම සක්මන් කරනවලු. අක්කට ටිකක් යනකොට හොඳට සමාධිය හරි ගිහලා වාඩි වෙනවලු මල්ලි නම් ඊට වැඩිය සක්මන් කරනවලු ඌ කැමති නැතිලු වාඩි වෙනවා. මල්ලි අවුරුදු 9ක ඇති අක්කා අවුරුදු මම හිතන්නේ 13ක 14ක විතරයි. එදා ඒ කතා කරන වෙලාවේදී 10ක පිරිස ඇවිල්ලා හිටියේ 10ක පිරිස ඇස් දෙක උඩ ගිහිල්ලා බලා ඉන්නවා. එයාට පොඩි කෙල්ල භාවනා කරනකොට කියන විස්තරවලට 10ක කන්න මේ එක්කෙනෙක්ව භාවනා කරන්නේ. ඒගොල්ල කට අරගෙන බලහින් ඉති මං කිව්වා මේ අහගෙන ඉන්න මේ මිනිස්සු පොඩි දරුවෝ කරන වැඩේ කියලා. ඒ කියන්නේ ඇත්තට මේ දෙමාපියන් ස්තුතිවන්ත වෙනවා. දෙමාපිය හැමදාම ඒ දරුවා හැමදාම විනාඩි 35ක් භාවනා කරනවා. ඊට පස්සේ කියනවා උගණිවි කටයුතුලක් දක්ෂයි. ඉතින් මට බැලුම් බෝල වගේත් පේනවා. ලයිට් එකක් පේනවා. බයත් හිතෙනවලු. පාලුකමකුත් දැනෙනවලු. ඉතින් මං කව බොහෝම හොඳයි තටමන්න එපා. ඔබ දිගට කරන කරන යන්න කියලා. ඒ හැම එකෙම රහස තියෙන සක්මනේ. අපි හිතා ගන්න බැරි භාවනා කරන්න බැරි මේ භාවනා කරන දක්ෂ සෞඛ්‍ය සම්පන්න තරුණ පිරිස් වලට පරිබාහිරව ඉන්නවනේ වටේ යන්තම් නිකන් ඉච්චර ක්වොලිෆයිඩ් නැති කට්ටිය මේ කට්ටියට සප්පුණ තමයි හරියන්නේ. ඉතින් උංග දෙනෙක් කරන්නේ. ලක්මන් කරන්නේ නැති නිසා කොච්චර භාවනා කරත් ඒක yaadෙන්නේ නැහැ. ඉතින් අර පණ්ඩිසාංශ කියන වරුමේ සක්මන් කිරිට කාලේනාස්ති කිරීමක් කියලා උංග දෙනෙක් හිතනවා. අම්බෙච්චක මං ගිහිල්ලා පරියන්කේ ගහන්න ඒක හරියන්නේ ඒක නිකන් ඇඹුල්ලම්බ කන්නා වගේ. පරියන්ක සක්මන් කරලා වාඩි වුණොත් ඉදුණු අඹ කන්නා වගේ හොඳට විලිකුණු වෙච්ච අඹ ගෙඩියක් කන්නා වගේ රස තියෙනවා. ඒ නිසා අනිත් එක මම විශේෂයෙන් සඳහන් කරනවා මේ මෑත කාලේ අවුරුදු 20 ඇතුළත මුළු ලෝකෙටම සක්මන උගන්වලා තියෙන මේ ඉතිවිලි. ඒක අපේ ලොකු ස්වාමීන් වහන්සේගේ තියෙන දක්ෂකමක් නිසා හැම තැනම ගිහිල්ලා බලනකොට මූලික අදහස අරගෙන තියෙන්නේ අපේ plan එක කුටියයි සක්මනයි එළිය සක්මනයි. ඉතින් ඒක දැන් නිකන් සාමාන්‍ය ජන විඥාණයට ගිහිලා ජනමතයක් පාටපත් වෙලා තියෙනවා. ඉතින් මම ඒ නිසා කියනවා සක්මන පාවිච්චි කරන්න. එතකොට ඔයගොල්ලෝ යන්නේ අනිවාර්යයෙන්ම තිබුණට වැඩිය හොඳ කොන්දක් භාවනාමය කොන්දක් ඇති කරගෙන ඒ වගේම මේ වැටුණාට නැගිට ගන්න හැටි දානවා. දිවෙන්නේක් නැතුව නැගිටව ගන්න හැටි දානවා. ඉතින් අනිත් එක තමයි සක්මනේ තියෙන විශේෂ වටිනාකම සක්මණේ හොඳට හැරෙන වෙලාවේදී හරි මේ සතිය පිහිටවන්න දන්නවනම් ගෙදරතොටේ දහසකුත් රටිතු කරන ගමන් සක්මණෙන් පුංචි ආදර්ශයක් ගන්න පුළුවන්. අර ගිහිල්ලා හැරෙනකොට සතිය කඩා ගන්න නැති අදිෂ්ඨානයෙන් ගිහිල්ලා කවදාද සාර්ථකුණයි කියන්නේ. එතකොට වැසිකිළියට යනකොට අදිෂ්ඨාන කරන යන්න පුළුවන්. මම මේ වැසිකිළි කෘත්‍ය කරනකොට සම්පූර්ණයෙන්ම ඒ කෘත්‍ය සතියෙන් කරලා එනකම සතිය නඩත්තු කරනවා. එතන භික්ෂුන් වහන්සේලාට කියනවා ගතපච්චා ගතවත පින්නපාතේ පාත්‍රය හොදලා පාත්‍රය අදිෂ්ඨාන කරලා පස්සේ පාත්‍රය හොදලා වතුර පිහන්න නැතුව ගන්න. මෙතන ඉඳන් සම්පූර්ණ ගමට ගිහිල්ලා පින්ඩපාත ඉවර කරලා ආපහු එනකම්. හැම පියවරක්ම සත්‍යයෙන් මම ගත කරනවා කියලා පාත්‍රය බලලා අදිෂ්ඨාන කරනවා. ඉතින් ගතපච්චා ගත කියලා මේකට කියන්නේ ගත කියන යන පච්චා ගත කියලා කියන්නේ එන ගෙනියන සතිය කඩාගෙන ඉන්නේ. බුදුහාමුදුරු දීලා තියෙන ආනිසංස මොකද්ද කියලා දන්නවද? බුදුහාමුදුරු කියලා තියෙන සුවිප්පයක් හදනොත් ලොකම තෑග්ගක් හම්බ වෙනවා. ගතපච්චා ගත තියෙනවා නම් ස්විප් එකක් අදින වෙලාවේ එහෙම නැත්නම් අපි ඔය සීට්ටු දාන්නේ. ඒකදී වැඩියෙන්ම ලාභය හම් වෙන්නේ ගතපච්චා ගත තියෙන එක. ඒ අමතර සම්බන්ධකමක් එකේ තියෙන. ඉතින් ඒ වගේම තමයි ඒක මේ ජීවිතේ මැරලා ඊගා ජීවිතේ ගියක් තියෙනවා කියන්නේ. ඒ නිසා එදින්දා ජීවිතයේදී සතිය පිහිටවනකොට හොඳටම සක්මන වගේ Taman තනීම කරන වැඩ දෙක තුනක් අරගෙන මුලදිම අදිෂ්ඨාන කරනෝනේ මම මේ පිඟාන හොදනවා. බොඩි වැඩ ගන්න කැමැති කරන්න බෑ. ඉතින් ගෑම කතා කරනකොට නම් කිතු කරන්න බෑ. කතා කරන පටන් ගන්නකොට සතිය පිහිටිලා අනිත් එක්කනට කරන්න බෑ. දකුණ මණ්ඩලයත් අද වෙනවා. ඒ නිසා මම කරුණාකරලා ඉල්ලා සිටිනවා කාන්තාවන් සඳහා කාන්තාවම ලියලා තිනවා කාන්තාවන්මයි වැඩියෙන් කතා කරන්න කියලා. මම පිරිමික් වශයෙන් කාන්තාවන්ගේ උද්ෘතයක් මේ ඉදිරිපත් කරන්නේ. ඒ නිසා ඒක ඇහෙන්න තියන්න එපා. ඒ නිසා පුළුවන් තරම් තම තමන්ගේ වැඩ ඇති කරගන්න අපි ඒකයි මේ ගොඩක් කතා කරන්නේ අද අවශ්‍ය තොරතුරු ලබා දෙන්න. ඒක නිසා දවසේ වැඩ දෙක තුනක් අරගන්න මං පටන් ගන්න කාලේ මට ධම්මික හමුදෝ කිව්වේ දත්ම දින වෙලාවේ සත්‍යයෙන් ඉන්නේ කියලා. මුණ හොදන වෙලාවේ අතපය හොදන වෙලාවේ සත්‍යමත් වෙන්න කියලා. එච්චරයි. දවසකට එකක්. ඒ වැඩි මුලහක ඉඳලා කරන්න පටන් ගත්තාම ඒකට ලෑස්ති වෙන්න ඉස්සලම සතිය පිටුනවා. ඉවර කළත් විනාඩියක් දෙකක් යනකම් සතිය තියෙනවා. එතකොට මේ වැසිකිලි කැසිකිලි කරනකොට ඒ වැඩවලදී සතිය පිටවන්න පටන් ගත්තාම අහයි දවසක කොතනදීද සතිය පිටවන්න බැරි කියලා. අන්න එදාට තමයි යෝගාවචරය කියලා කියන්න පුළුවන්. හැම තැනම පුළු පුළුවන් තැන් වල මේ සක්ක ගහලා ඉඳගෙන ඉන්න කොටයි සක්මන් කරන කොටයි ඉදින්දා වැඩවලයි අන්තිමට අහන්නව තමන්ට කොතනදීද සත්‍ය පිටවන්න බැරි කියලා. අන්න එතෙන්ද කිය දවසේ තමයි අපිට පැය 24ම කෑවට ණය නැති තත්ත්වයට එන්නේ. අපි මේ අනුන්ගේ බත් කාලා සංඝයාවන්තරයි ඉතින් ඔක්කොම අනුන්ගේ ඉන්නේ. මේකට ඉන පරිභෝගය කියලා කියන්නේ ණයට කණේ කියලා කියන්නේ. ණයට කාලා ඒ ඒ කටයුතු කරුවේ නැත්තම් ණයක් කියලා කියන්නේ. ඉතින් ණය ගෙවෙන්නේ දවසක Tamanට අදිෂ්ඨානයක් ගන්න පුළුවන් වෙනවා. උදේ නැගිටලා ඉඳලා නිින්දට යනකම් කරන වැඩ හැම එකකින්ම මම සතුටුමත් වෙනවා කියලා. හැබැයි ඒකෙදි පොඩි අර්ථකථනයක් ඕනේ. මොකද්ද? එහෙම ඉන්නකොට උත්සාහ කරනකොට සතියෙන් ඉන්නකොට මෙන්න මේ කැලේ සතිය නෑ කියලා දැනගන්න. අන්න ඒකයි යතිනාම දේ. මෙන්න මේ දවසේ මෙතෙන් ඉඳන් සතිය තිබුණා මේ කැලේ සතිය තිබුණ නෑ කියලා නැති ආපු වෙලාවෙම තීන්දුව වෙන්න පටන් අර ගන්නවා මේ කැලේ සතිය තිබුණේ නැහැ. මෙතනත් නැහැ. එතකොට දන්නවා ඒ සතිය නැති වුණට හේතුනේ මේ කතාව. එහෙම නැත්නම් අසවල් පුද්දලය, එහෙම නැත්නම් අසවල් ආහාරය, අසවල් දර්ශනය කියලා ඒකෙන් ගන්න පුළුවන් ආස්වාද ආදීනව දෙක ගොඩ ගහ ගන්න පුළුවන්. ඒ නිසා සතිය නැතිකම Tamanට තේරෙන්න පටන් අරගත්තම මේ මේ වෙලාවේ සතිය නැහැ කියලා එක විශාල දියුණුවක්. සතිය තියෙන බව දැනගන්න එක වඩා හුඟක් හොඳයි සතිය නැති බව දැනගෙන නොසලී ඉන්න එක. ඒක තමයි අපි නිවනේ මෙපිට බලාපොරොත්තු වෙන දර්ශීය ජීවන රටාව සතිය ඉන්න තාක්කල් දන්නව සතියෙන් ඉන්නේ කියලා අසවල් අරමුණේ අසවල් නිමිත්තේ ඉන්නේ නැතිකොට දන්නව සතිය නැහැ. ඉතින් ඒකට හොඳම තැන තමයි සක්මනේදී හැරෙන තැනදී ඔය වගේ අපි නිකන් කරකොලා තාන්න ගතියක් තියෙනවා. ඉතින් ඒකට කුරුළු සද්ද নানা ප්‍රකාර දේවල් බලපාන. ඒක තදින්ම හිත වෙනවා ඉදිරියට වැඩවන. හැබැයි එවැනි දේවල් තියේදී කතා කර කර ඉඳලා මේක කඩා ගන්නවා නම් මම හිතුවා ඒක අපරාධයක් කියලා. මොකද හැම අමාරුවෙන් අපි මේ වෙලාවක් හදාගත්තේ අවිල්ලලා මෙතන මේ අයිරුපාදානකම් කරන්න ඕකත් එකිනෙක අඳුර ගන්න හදන වැඩක් නෙමෙයි. අඳුනගනි අපි බුද්ධ ශ්‍රාවකයෝ වශයෙන්. බුදුහාමුදුරන්ගේ ගෝලයේ වශයෙන් හඳුනාගන්නේ. ඒක සත්‍ය හරහා වෙන්නේ පන්දි ස්වාමීන් වහන්සේ එනකොට අපිට කියන්නේ උඹ යන යන දන සත්‍යමත් වෙනවා නම් යන යන තන අප්‍රමාදී වෙනවා නම් කොහේ හිටියත් එකම ජීව රුධිරේ අපි ගමන් කරන්නේ කොහේ හිටියත් අපි සම්බන්ධයි. ඒක මේ ඇයි හොඳයි සිප වැළඳ ගැනීම අල්ලා මේ ආලිංගන වලින් නෙවෙයි කරන්නේ අපේ කෘත්‍ය කරන හැම වෙලාවෙම සතිය ගත කරනවා නම් ඉබේම ඒ ශාසනික මෙහෙවර කරනවා ඒ වගේම අහුදුට කෙනෙකුට ශාන්තියක් තියෙනවා. ඒ නිසා සක්මණේදී ඇති කරගත්ත සතිය එදින්දා වැඩවලට යනකොට මම පොඩි වචන කීපකින් ඉවර කරනවා වෙලාව සලකලා සක්මන් කරනකොට අපි යම් ආකාරයකට පතුලේ වම් පතුලේ දකුණු පතුලේ හැපීම ගැටීම කෙටීම බලනවා නම් එදින්දා ජීවිතයේ අතුල්පතුල් දෙකේම තියෙනවා කියලා හිතනවා අත්ලට යමක් හැපෙනවා නම් පත්ලට යමක් හැපෙනවා නම් ඒ හැම හැපීමක්ම සය හදිදී ඕන තරක ප්‍රශ්නයක් නැහැ හැම එකක්ම අපි සත්‍යමත් වෙනවා. ඒ වගේම එදිනදා ජීවිතේ ඉන්නකොට හරියට මේ වෙලාව ඇතුළත මේ වැඩේ කරන්න ඕන කියලා අපිට තියෙනවා මේ කාල සීමාවක් වටන වෙලාවල්. ඒකට අපිට වේගෙන් කරන්න වෙනවා. ඒ වගේම තව කෙනෙක් එක්ක සම්බන්ධීකරණය කරනකොට බාහිරට අනිවාර්යයෙන්ම හිත යනවා. ඉතින් මේ දෙක සත්‍ය පිටරන් උනන්දු කරවන්න එපා. මේක අමාරුයි. පුළුවන් තරම් බලන්න සතිය පිටුනට තමන්ගේ වැඩක් කරගන්න තමන් තනියම කරගන්න වෙලාවෙදී සතිය පිටවන්න ගොඩාක් සාර්ථක වෙනවා. කතා කර කර හෝ මොනාරි හදිසි වැඩක් කරන වෙලාවෙදී ඒකට කියනවා බොඩි නොලෙජ් කියලා ඇඟට කරන්න දීලා නිකන්. එයා කරයි. ටික දවසක් කරනකොට තමයි තේරෙන්නේ ඒකේ රටාව. එහෙම නැතු ඒ වගේ කලබල වැඩ කරනකොට සතිය පිටවන්න යන්න එපා. ඒකේ රුපියල් අසලුක් කල් ගහන්න හදනවා වගේ හරියන වැඩක් නෙවෙයි. පුළුවන් තරම් නැවතිලි කාටවත් කතා නොකර දෙවන්නේක් සම්බන්ධ නොවි කරන වැඩවලදී සතිය පිටවන්න ගත්තොත් තමන්ට කවදා හෝ එදිනදා ජීවිතයේ සතිය සහ පරියන්කේ සතිය අතර සම්බන්ධතාවය දක්වපු දවසේ තමයි යෝගාවචරයක් කියන නමට සම්බන්ධ වෙන්නේ. පැය 24 ඉන්න පුළුවන් ගතියක් සතියෙන් සතිය නැති බවක් දැනගෙන ඉන්න පුළුවන් ගතියක් තියෙන. ඉතින් ඒක මම හිතනවා ධ්‍යාන ලැබුවා, මාර්ගඵල ලැබුවා, රහත් වුණා කියනට වඩා වටිනවා. මොකද මේ හිත ඇතුළට නෙමෙයි. ඊට පස්සේ තමයි අපිට ඔය පරිඋත් ทาน කෙලෙස් අනුසය කෙලෙස් පිළිබඳව පරිශන කරන්න පුළුවන් ඉන්නේ අපි ඒක ටිකක් ඔය ධර්ම දේශනාවේදී සම්බන්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දේශනාව මෙතනින් නැතර කරනවා. ශිළු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.